අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන්නේ. අපි නිසනවනේ මේ බ්‍රහස්පතින්දාට මේ වගේ හමු වෙලා ධර්ම සාකච්ඡාවක් සතිපතා ධර්ම සාකච්ඡාවක් නිතිපතා පවත්තන එක චාරිත්‍රය. අදත් මේ චාරිත්‍රයට ලැබිලා තියෙන සීලමු දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 නම වශයෙන් කියනනම් කග්ගවිසාන සූත්‍රය. ඒ සූත්‍රයෙන් අපි එක එක කොටසක් එක එක දවසකට දේශනා මාතෘකා වශයෙන් දවසේ දේශනා මාතෘකා වශයෙන් තබා ගන්නවා. ඉතින් මේ සූත්‍රය ਸਰවඥ දේශිත සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සංග්‍රහ වෙන සූත්‍රයක්. ඒ සුත්ත නිපාතයේම විශේෂයක් තියෙන්නේ ඔක්කොම වගේ සුළු ප්‍රදේශයක් අර ගාතවලින්මයි හැදිලා තියෙන්නේ. ඒක නිසා උගෝදෙනෙක් විශ්වාස කරනවා ਸਰුවඥ දේශිත ධර්ම කොටාසෝල සාර මණ්ඩය පිඩු කිරීම එදා ඉඳලම ගෞරවයට භාජනය වෙච්ච කොටසක් මේ සුත්ත නිපාතයේ වශයෙන් අද දක්වා පැවතිලා තියෙනවා. ගොඩාක් ගාතාවල්මයි තියෙන්නේ. මේ අපි ඉස්සරහින් තියාගත්ත කග්ගවිශාන සූත්‍රෙත් ගාථා 41ක් තියෙනවා. 41කින් 40ක්ම ඉවර වෙන්නේ මේ මේ අපි ඉස්සරහට ගත්ත ගාථාවේ තියෙන අවසාන පදේ. ඒකට කියනවා ධ්‍රුව පදේ කියලා. නැවත නැවතත් ඒකම ඉදිරිපත් කරනවා. ඒකෝ චරේ කග්ගවිශාන කපෝ. එනිසා ඒ ගාථා 40කම මුල් පද තුන වෙනස් වෙනවා. අවසානික ඒකෝ චරේ කග්ගවිශාන කප්පෝ. ඉතින් මේ අවසාන පදයෙන් අපි පටන් ගත්තොත් මේ ගාතාව ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන එක සාමාන්‍ය සරල සිංහලට පාවිවර්තනය කරන්නේ කග්ග වේනාගේ තනියගසේ එකලාව හැසිරෙන්නේ. ඒකෝ චරේ එකලාව හැසිරෙන්නේ කග්ග විසාන කප්පෝ කග්ග වේනාගේ තනියගසේ ආකල්ප ඇතු. ද්විතීයක් දෙවන්නේක් නැතුව ගණයා කරේ බැඳෙන්නේ නැතුව කුලයා කරේ බැඳෙන්නේ නැතුව රැල්ලට අහුවෙන්නේ නැතුව රැල්ලට වැටෙන්නේ නැතුව ඒක චාරි ජීවිතයක් ගත කරනවා කියන එකයි ඉතින් මේක ධ්‍රුව පදේ වශයෙන් නැවත නැවත කියවන පදේ වශයෙන් 415ක් මේ සූත්‍රය ඉවරනකොට අපිට හම්බ වෙනවා. අපි අද ඉන්නේ ගාථාපන්තියේ 38 වෙනි ගාථා. අපි මීට කලින් 37ක් මේ කග්ගවිශාන සූත්‍රෙම ඉදිරිපත් කරගෙන දේශනා කරලා තියෙනවා. හැමදාම සූත්‍රය පටන් ගන්නකොට නැත්නම් දවසේ බණ පටන් ගන්නකොට අපි මේ සූත්‍රය පිළිබඳව ඒ ගාථා පිළිබඳව මේ වගේ හඳුන්වා දීමකින් තමයි පටන් අරගන්නේ. ඒ මොකද මේ ગાතා පෙලක් වුණාට එකින් එකට එකින් එකට සම්බන්ධයක් නැහැ. එක එක ગાතාවක් ස්වාධීනව හිටගෙන තියෙනවා. හැම එකටම පොදු ගතියක් තියෙනවා මේ ඒකචාර කියන වචනේ. ඒකචාර කියලා කියන්නේ අදුතිය කියන වචනේ. ද්විතියා දූතිකාවක් නැහැ. දෙවන්නේක් නැහැ. තනිව හැසිරෙනවා. මේකට එකලා බව කියලා කියනවා. දෙකලා බව කියලා කියනවා. විවේකයේ කියලා කියනවා. ඉතින් මේක තමයි ශාසනයේ තියෙන ලොකුම මේ අඳුරලා දෙන්න අවශ්‍ය කරන ලොකුම අදහස. ඉතින් මේක ශිෂ්ටාචාරයත් එක්ක විරුද්ධ වෙනවා. ශිෂ්ටාචාරය කියලා කියන්නේ සෙනගේ බැඳිලා සෙනගේ ඇලිලා විශාල නගර හදාන යටිතල පාසුම් හදාගෙන sannivedana ක්‍රම හදාන මුළු රාජධානියම මුල් කරගෙන පරිපාලනය මුල් කරගෙන ජීවිතයක් එතකොට ඒක ශිෂ්ටාචාරය කියලා අපි සඳහන් කරනවා. ඒකෙත් ක්‍රම තියෙනවා. නමුත් ඒවට ලෝකේ කිසිම තැනක තාම ඒ සඳහා ප්‍රශස්ත ක්‍රමයක් හමු වෙලා නැහැ. කිට්ටුවෙන් යන ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියලා කියන්නේ අධිරාජ්‍යවාදී පිරිහීමක්. අධිරාජ්‍යවාදී තියෙනකොට හරි හරි වැරදි හරි රජුරු කියන්නේ අහන. ඒකට ගුණාවක් එල්ලයක් පෙරදක්මක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මීහරක් පාන්නයක් තියෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයි තනිව ජීවත් වෙන එක කියන එකයි <clears throat> ඒකයි අධිරාජ්‍යවාදීටත් උත්තරයක් ප්‍රජාතන්ත්‍රවාදීටත් උත්තරයක් ජනසම්මත නැත්නම් පරිපාලකයන්ගේ මේ සේවකයන්ගේ පාලනයේ තියෙන තැනටත් උත්තරයක්. ඉතින් ඒක ਸਰවචනාසේ දේශනා කළා තියෙනවා. මේ තනිව ජීවත් වෙන්න කොච්චරක් පෞරුෂත්වයක් ඕනද කියලා. තනිව ජීවත් වෙන්න කොච්චරක් කෙනෙකුට අනිකුත් පරිපාලන ක්‍රම සහ මේ තනිය ජීවත් වීමේ ක්‍රමයේ අතර තියෙන තන්ත්‍රය පැවැත්මනේ කොහොමද බලපාන්නේ කියලා. ඉතින් ඒකට කවුරක්වත් තාම මේ ලෝකේ මොන තන්ත්‍රකම ප්‍රජාතන්ත්‍රවාදී හෝ අධිරාජ්‍යවාදී ක්‍රම එහෙම නැත්නම් කොමියුනිස්ට් ධර්ම ඉදිරිපත් කළාට මේකට සංසන්දනය කරන්න ඔක්කොක් කවරකත් පෙළඹිලා නැහැ. ඒ මොකද මේක වෙනමම තලයක පසු වෙන්නේ. ඔබ පුළුවන් තරම් තනියෝ වාසය කරපන්. ඉතින් මේක පේන්නේ සමූහ වාසයට කරන කරදරයක් නැත්නම් හිරියාරයක් නැත්නම් අරියාදුවක් කියලා. නමුත් ඒ වගේ නිකන් පටු මතියක් නෙවෙයි මේක තියෙන්නේ. මේ ඒකචාරී ගතිය මේකට හුදෙකලාව කියලා කියනවා. මේකට තවත් වචනයක් කියනවා විවේකයේ කියලා වචනයක්. මේ විවේකයේ ਸਰවචනාංශේ මට්ටම් තුනකින් පෙන්නනවා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඉතින් අපි රණ්ඩු කරන්නේ එවන තමයි වාද වලට අපි එළඹ කරගන්නේ මේ කාය විවේකී ගැන ප්‍රශ්න විතරයි. හැබැයි ඉතින් ඒකෙත් ඇත්තක් තියෙනවා. මොකද කවුරුත් මේ විවේකී කියන වචනය ජනවහරි විස්තර කරගන්නේ තේරුම් කරගන්නේ කාය විවේකී හරහා. මේ කතාවෙත් ඒක තියෙනවා. නමුත් මේ කායි විවේකයේ කියලා ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව ගත කළාට එපමණකින් නිවන ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ යා ඒ ඇති කරගත්ත කායි විවේකයේ හරහා චිත්ත විවේකයේ කියලා හිතට එන පරිඋත්ථාන කෙලෙස් නැති කිරීමේ වෙනමම ව්‍යාපාරයක් කරන්න ඕනේ. ඒක කායි විවේකයේ ලබා ගැනීම සඳහා කරන ව්‍යාපාරට වඩා ආත්පසම වෙන සට උපක්‍රම වගේක් තියෙනවා. නැත්නම් කායි විවේකයෙන් බේද දෙන ලෙඩේ වීතික්කම කෙලස් කියන ලෙඩේ. වීතික්කම භූමිය. අපි සතුන් මරන්න පෙළඹෙන, හොරකම් කරන්න පෙළඹෙන, කාමීත්‍යාචාරයට පෙළඹෙන, බොරු කේලමට හිස් වචන පරිසවචන පෙළඹෙන ගතියෙන් පෙළඹීමෙන් පවා වෙන්වීමට කියනවා කාය විවේකී කියලා. එතකොට අපි වීතික්කම භූමිය සමතික්‍රමණය කරනවා ඉක්මවනවා. නමුත් තව කෙල භූමි කෙලස් භූමියක් තියෙනවා පරිඋත්ථාන භූමිය කියලා. ඒ පරිඋත් ทาน භූමිය කියලා කියලා කියන්නේ සමාජයට හානි කරන්නේ නැහැ. නමුත් තමගේ චිත්තසංතානය කෙලසෙනවා. ඇතුළත කෙලසෙනවා පිටතට වැగిරෙන්නේ නැහැ. නැත්නම් වීතික්‍රමය වෙන්නේ නැහැ. උල්ලංඝනය වෙන්නේ නැහැ. ආන්න මේ කෙලස් ප්‍රදේශේ වැඩකරනද කායි විවේකයේ ශක්තිමත් නැහැ. ඒ ලෙඩේට චිත්ත විවේකයේ කියන බෙහෙත අවශ්‍යයි. චිත්ත විවේකය ලැබෙන්නේ චිත්ත භාවනාවෙන්. ඒකට කියනවා සමාධි භාවනාව කියලා. සමාධිය සමතය කියලා ඒකට අර කලින් එකට අපි කිට්ටුවෙන් කෙරුවොත් සීල ශික්ෂාව කියලා. මේකට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. ඊට පස්සේ මේ සමාධි ශික්ෂාව ලෙඩා ඔපරේෂන් තියටරට අරගෙන සීනති කරා විතරයි. ඊට පස්සේ තමයි ප්‍රඥා ශික්ෂාව වැඩ කරන්නේ උපදි විවේකී ලැබෙන ඒක ඔපරේෂන් එක පටන් ගත්තා. ලෙඩා දැන් පලනවා, කපනවා. කපලාර ලෙඩ ගැලලා අයින් කරලා මහලා සකස් කරන කර දේශේ වෙනකන් ලෙඩා දිගටම ඒ ශල්‍යගාරේ ඉන්න ඕනේ ලෙගටෝ දිගටම සිහි නැතුව ඉන්න ඕනේ. එහෙම නැත්නම් ලෙඩාගෙන්වත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ලෙඩාට සනීපෙන්න ඕන වුණාට ලෙඩාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කරන ශල්‍ය කර්ම. ආන් ඒ වගේ ශල්‍ය කර්මයක් කරන කුස්සියක බෑ, කක් කුස්සියක බෑ, ඔපරේෂන් තියටර් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා ශල්‍යගාරයකට යන්න ඕනේ. ශල්‍යගාරයකට ගියාට අමු අමුයෙන් කපන එකක් සිංහල වෛද්‍ය ක්‍රමේ තිබුණා ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි වෛද්‍ය කමරේදී සිංහල සිංහල වෛද්‍ය කමරේ ඉංග්‍රීසි වෛද්‍ය කමේ දසදහසක් ඉස්සරහට ගියේ ප්‍රශ්න දෙකක් නිසා ගුණාත්ම දෙකක් නිසා එකක් තමයි මේ ජීවාණුහරණය කරන්න පුළුවන් එක දෙක සීනති කරන්න පුළුවන්කම. සිංහලකම තිබිලා තියෙනවා. නමුත් ඒක එච්චර පාවිච්චි කරලා නැහැ. කරලා තියෙන ඉස්සර කටු චිකිත්සාවේ. ලෙඩා සීනති කරලා ඒ ප්‍රදේශේ නැත්නම් සීනති කරලා තමයි ඔපරේෂන් කරලා තියෙන්නේ. ඉතින් කටු චිකිත්සාව පස්සේ අභාවයට ගියා. ඊට පස්සේ ඔය බෙහෙත් වලින් සීනති කරන ක්‍රමය නිසා අද පුළුවන් තරම් ශල්්‍ය කර්ම වලින් සිංහල වේදකම ආයුර්වේදී පසර ගිහිලා තියෙනවා. ඉංග්‍රීසි දෙකම ඉස්සරහට ගිහිලා තියෙනවා. ඊට පස්සේ කරන ශල්්‍ය කර්මය සල්ලක්ඛය සල්ලක්ඛයෝ කියලා සල්ලක්ඛ ශල්්‍ය කර්මය තමයි ඉතින් වෛද්‍ය විද්‍යාවේ තියෙන ගොඩක් සූක්ෂම දෙයක් බුදුජානනාංශර කියන්නේ අක්ෂි වෛද්‍ය කියලා. සල්ලක්ඛ කියලා බුදුහාමර සඳහන් උන්වහන්සේ ඇහැ කපල වෙදකම් කරන ඇහි සුද කපන මෝහය කපන පිසිදු කරලා දෙන උත්මෙක් තමයි බුදුහාමතුරු. උන්වහන්සේ තුනම කරනවා. ඉස්සල්ලා ගිහිගෙන් එලවලා පැත්තකට අරගෙන ශල්‍යකාරගත කරනවා. ඊට සමාධිය දීලා හිරිවට්ටනවා. ඊට පස්සේ ඇහැ පලනවා. පලලා ඇහැයි තියෙන සුද කපනවා. ඒක නිසා කැටරක් අයින් කරනවා වගේ සුද අයින් කරනවා වගේ ਸਰවචනාසික මේ ශික්ෂා තුනක් තියෙනවා කෙලස් මට්ටම් තුනක් තියෙනවා ලැබෙන ආනිසංශ තුනයි බෙහෙත් තුනයි ලෙඩ තුනයි මේන්න මේකෙදී මේ විවේකයේ කියලා කියන්නේ ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්වීමම නෙවෙයි හැබැයි ඒකවත් කරගන්න බැරි නිසායි මේ සුදු වැදගත් පිරිස මේ සභාවේ වැඩි ඒකවත් ඒක තාම කරගන්න බැරි වෙලා තියෙනවා හැබැයි මහා ලොකුවට බෞද්ධ කියලා කෑ ගන්න කෑ ගැවට මොකද වතුරට බැලවත් නැහැ හැබැයි ඉතින් සුදු අඳින්න තරම් ශිෂ්ටාචාර වෙලා තියෙනවා පාට ගලවලා සුදු ඇඳලා තියෙන එකත් ලොකු දෙයක් මේ මලකෙදෙට්ටත් අඳිනවා හැබැයි. මලකෙදෙට්ටත් අඳිනකොට තමයි ඉතින් මරණයට කැපවෙච්ච කට්ටිය වගේ ඉන්නවා. ඊට පස්සේ තියෙනවා මේ ගිහි ගිය අතහැරියට පස්සේ නැත්තම් සුදු ඇඳගත්තට පස්සේ එහෙම නැත්තම් සීල් ගත්තයි පස්සේ කියලා අපි සඳහනක් කරමුකෝ. සීල් ගතට පස්සේ චිත්ත භාවනාවක් සඳහා සමාධි භාවනාවක් සඳහා මේක ආයෝජනය කරනවද නැද්ද කියන එක අද සිල් දවසකට ලංකාවේ සිල් ගන්න පිරිසගේ සමීක්ෂණයක් කරලා බැලුවොත් මොකටද සිල් ගන්නේ? මොකටද මේ ගිහි ගිය අතාරින්නේ කියන එක සිල් ගන්න හොඟ දෙනකොට එච්චරම පිසිදු අදහසක් ඇත්තෙත් නැහැ. කාලසටහනේ වැඩි වේලාවක් භාවනාවට බැලඹිලත් නැහැ. ඒ විතරක් නෙමෙයි අපි හිතමු සීල ව්‍යාපාර නැතුව දවසේ මාසේ සුමානේ හැමදම සිල් අරගෙන වැඩ කරන මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට එන්නකෝ. ඇවිල්ලා ඉවරලා කියලා දුන්නයි කියලා හිතන්නකෝ. මේ අපි මේ වැඩේ කරන්නේ සමාධිය වඩන්න චිත්ත භාවනා වඩන්න නමුත් ඒක අමාරු බව දන්නවනේ කොච්චර අමාරුද කියලා දන්නවනේ ඒක පිළිබඳ කාටවත් ඔප්පු කරලා පෙන්න දෙයක් නැහැ වැඩියෙන් භාවනා කරපේකන වැඩියෙන් දන්නවා කොච්චර අමාරුද අර පළවෙනි කට්ටේ පන්න ගතට පස්සේ ගිහි ගියා තැරලා මේ වගේ තැනට ආවට පස්සේ ඒ හිත එක තැනක තියෙන එක අර මීහරකෙක් වල් මීහරකෙක් කුළු මීහරකෙක් කැලෙන් එළියට ගත්තට පස්සේ ඒක නගුලකට තියලා බැඳලා හීයකට අහන්න බෑනම ඒක ගමකට ගෙනල්ලා ගම්මැද්දාවේ තියලා මිනිසුන්ට බය ඇරිලා කරට විය ගහට බය ඇරලා තව හොඳ කීකරු මීහරකෙක් එක එකට තියලා හාලා කොලි පාගලා හුරු වෙන්න එපා ආන්නේ වගේ තමයි ගිහි ගිය අතරේ ඔක්කොටම චිත්ත භාවනා හරියන්නේ චිත්ත භාවනා හරිය ඔක්කොම ප්‍රඥා භාවනාවට යන්නේ එතන පොඩි මත් ගතියක් තියෙනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔපරේෂන් එක කරලා ඉවර වෙලත් කියනවා සීයාව ත්‍රිදෙයි අනිවාර්යයෙන්ම රිදෙනවා. ඔපරේෂන් එක ඉවරලා සීහි එනකොට පුදුම වේදනාවක් එනවා. ඒ වේදනාවක් නැති වෙන්න මම දිගටම සීහි නැති කරලා කියන්න කියන જાතියකුත් තියෙනවා. ඒ අපේ විශේෂ ක්‍රමාත්‍ය කියනවා මේ දුර පළාතක මේ ළඟදී රහතන් වහන්සේ නමක් පහළ වුණා. ඉතින් මේ මහත්යත් වැඩි හොඳට හරි අරකට හරි එහෙම කියපු ගමන් ගිහිල්ලා ඉතියාට අප උපස්ථාන කරනවා. අනේ බලනකොට මේ මේ රහතන් වහන්සේගේ ඇස්සමාරුවක් ඇවිල්ලා පස්සේ ශීකර මහත්ය අණ ගන්න ඇවිල්ලා ස්පිතාලට ගෙනල්ලා මේ ඇහැ ඔපරේෂන් කැටරක් ඔපරේෂන් එක. ඉතින් ඒකට ඉස්සෙල්ලා දවස් තුනක් ස්පිතාලේ තියාගෙන දැන් පැය දෙකයි ගන්න. ගියා පැය දෙකෙන් කපලා එවනවා. ඒ මොකද ඇහි ප්‍රදේශي විතරයි සීනති කරවන්නේ. මුළුංගේ සීනති කරන්න ඕනේ නැහැ තියරයකට ගත්තට. ඉතින් මේ රහතන් වහන්සේ කියනවලු සීකර මහත්තයට අනේ මහත්තයෝ දුස්තර මහත්තයට කියන්නේ ඇහැ විතරක් සීනති කරන්න එපා මුළු ඇඟම සීනති කරන්න මට බෑ කිව්වලු ඒ ඒක බලානින්න. ඉතින් මයින් අහනවා සීකර මහත්තයා සංස රහතන් වහන්සේලාට එම බය තියනවාද කියලා. ඉතින් මම කිව්වා තෝනේ රහතන් වහන්සේ කියලා නම් පට බැඳි තෝ කියලා උගෙන් අහගම්ම මම රහතන් වහන්සේ කිව්වෙත් නෑ මම දන්නෙත් නෑ. ඒ ඒ ඒ තරමටම අර ඇනස්තීසියා නැත්නම් සිහි නැති කරන එක ලෝකල් කරන්න එපා මුළු ඇඟම කරන්න. සිහි එනේන වෙලාවේ සිහි නැති කරන්න කියලා ඔය ඒ සිහි නැති කිරීමට බැඳියාවකුත් තියෙනවා. ඒ නිසා සමහරව සමතෙම හිර වෙනවා. එහා පැත්තට යන්නේ. ඉතින් එවැනි විවේකයක් පිළිබඳ බුදුහාමතුරෝ කඟ වේනගේ අඟ වගේ තනිව හුදකලා විවේකීව හැසිරෙන්න කියලා කියන මේ අවසාන පදේට ඊට තුලි පුලින් කියන ගාථාපද තුනේ හැමදාම අලුත් නිදානයක් ගෙන හරපානවා. අලුත් સંદર્ભයක් ගෙන හරපානවා. ඒ කියන්නේ මේ විවිධකට යන්න ගොඩක් පාරවල් තියෙනවා. එක එක පැති වලින් එන්න පුළුවන්. ඉතින් මේකෙදිත් ඒ පාර පෙන්නන නැත්නම් ඒ තියෙන ગાථා වලට අර්ථකථනය දෙන අටුවාචාර්ය වංශය සඳහන් කරනවා. ඒකචර මේ ජීවිතයක් ගත කිරීම, හුදකලා ජීවිතයක් ගත කිරීම පසේ බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රයක් කියලා මේක රහත් වෙන්න භාවනා කරන කට්ටිය නොකරුවත් කමක් නැහැ කියලා වගේ නොකියා කියවෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේවා කියන්නේ රහතන් වහන්සේ පසීපුත්‍ර ජාන් වහන්සේලගේ උදාන ගාථා කියලා. නමුත් තියෙන කාරණා විග්‍රහ කරලා බැලුවොත් ඒක අරියත් බෝධියට ප්‍රාර්ථනා කරන අයටත් පසීබුද්ධත්වේ ප්‍රාර්ථනා කරන අයටත් සම්මා සම්බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන අයටත් කාටත් වටින පාඩම්පත්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එක එක දවසට එක එක ගාතාවක් අරගෙන ධර්ම දේශනාවට මාතෘකා සපයා ගන්නවා. ඉතින් අද ගාතාවේ තියෙන සීයෝ යතා දාටා බලී පසයිය. සිංහයෙක් Tamange හක්කේ දත්වල ශක්තියෙන්. එච්චර උට තියෙන එකම ආයුධේ. ඒකෙන් තමයි ඌ කෑම හොයාගන්නේ ඌගේ කීර්ති නාමයේ උපයන්නේ. දාඨා බලි දාඨා කියලා කියන්නේ දාඨා ධාතු දන්ත ධාතු කියලා අපි කතා කරලා තියෙන්නේ. මේ දාඨා බලි පසයිය රාජාමිගාණං අභිභූයචාරි මුර්ගයන්ගේ රජෙක්සේ අනෙක් සිරු දෙනාම යටපත් කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ සිංහයා ළඟ බය කියන වචනේ නැහැ. උඩ කිසිම දවසක සිංහ පැටියෙක් ළඟවත් බය කියන එක තේරෙන්නේ නැහැ උන්ට. මොකද ඌ දකින්නට අනෙක් අය බය වෙනවා මිසක්කා උගේ උගේ සද්දකෝසේ විවාහරේ බය කියලා එකක් නැහැ. ඉතින් ඒකයි රජ කෙනෙක් කාම ලෝකයේ විධායක බලය ඇති වුණාට පස්සේ ඒ රජුරවන්ට නීතියට නීතියෙන් බයක් වෙන්නේත් නැහැ. ධනයෙන් බයක් වෙන්නේත් නැහැ. ශෙනගෙන් බයක් වෙන්නේත් නැහැ. ඒ රජුරෝ ඉන්නේ අනුන්ට බයක් ඇති කරගෙන විතරයි. ඉතින් මේ නිදර්ශනයෙන් ਸਰවචනාංශෙ පෙන්වන්නේ යම් කිසි කෙනෙක්ගේ හිතේ බය නැති වෙනවා නම් කාම ලෝකේ කාම රජුරන්ගේ බය නැති වෙන එක නැති වෙන්නේ කාම ලෝකේ බය. නමුත් රහත් හිතක් ඇති වුණොත් ඒ හිතේ බය නැති වෙනවා කියලා කියන්නේ කෙලස් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා බය කියන වචනේ කෙලස් වලට සම කරලා. එතකොට සිංහයා මෙලෝ වශයෙන්ම භාවනාවකුත් නොකර කැළිය රජ වෙලා ඌ බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් මේ බය නිසා ඉගෙන ගන්න, බය නිසා ආයුධ හදන, බය නිසා අනාගත සැලසුම් කරන, බය නිසා ජනප්‍රියතාවයට බයේ පුදුමාකාර අසහනික ජීවත් වෙන මේ මිනිස්යාට පුළුවන් වෙයිද සිංහේ කාදාසයට අරගෙන බය නැති ජීවිතයක් නැත්නම් බය අඩු ජීවිතයක් නැත්නම් අසහනිය අඩු ජීවිතයක් නැත්නම් ආතතිය අඩු ජීවිතයක් නැත්නම් කෙලෙස් අඩු ජීවිතයක් සැලසුම් කරන්න මේ සිංහ උපමාව නුදුන්නා නම් ඒ කට්ටිය හිතන්නේ බුදු වුණාට පස්සේ නම් බය නැහැ. රහත් වුණාට පස්සේ නම් බය නැහැ. අපිට නම් බය නැති ජීවිතයක් නැහැ. අපිට නිදර්ශනයක්වත් පෙන්වන්න බෑ කියලා. බුදුන් තේන්සා කියනවා මුර්ග රාජයාට සිංහයාට උපමාවක් පෙන්නලා සිංහයා බය දන්නේ අන්න ඒ වගේ හිතාගන්න යම් කිසි කෙනෙකුට තමන්ගේ පෞරුෂත්වයේ තියෙනවනම් තමන් පිළිබඳ තමන් මෛත්‍රියක් තමන්ගේ හැකියාවල් දන්න ගතියක් ඒ කෙනා කවදාකවත් තව කෙනෙක් කරටක් දාගන්න යන්නේ කරටට දැම්මත් අත දාන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිටියේ නෙවෙයි එහෙම නැත්නම් ලෝභ දෝෂ මොහොයි නෙවෙයි ඒ නිසා කියනවා තනි සිංහයා තනි බැහැචරෙන්නේ කොහොමද කවදාකවත් සිංහයෝ දෙන්නකොට එක ගල් වෙනක ඉන්න බෑ කියලා තියෙනවා සිංහයා ඒ තරම තෙදවත් ඒ තරම බලවත් ඌට දෙවන්නේ අවශ්‍ය නැහැ ඒක ඒක ඒකට සිංහකමට කැතයි. ඒ නිසා සිංහය හැසිරෙන තනි කරව. ඒ මොකද ඒකට හේතුගේ හිතේ බයක් නැහැ. බුදුජානනාංශ කියලා හැටියට බලනකොට රහතන් වහන්සේට හිතේ කෙලෙස් නැති වෙනකොට කිසිම බයක් නැහැ. එයාට දෙවන්නේක් අවශ්‍ය නැහැ. දෙවන්නේක් ඉඳීම ඉඳුල් වීමක්, මුහු වීමක්, කෙලසීමක්, අතපල්ලේ වැටිල්ලක්, පාචල් වීමක්, මාත්තු වීමක්. ඒ හැම මාත්වක්ම අපිට සිද්ධ වෙන්නේ අතපල්ල වැටීමක් සිද්ධ වෙන්නේ අපි හින්නා තව කෙනෙක් ඇසුරු කිරීමෙන් මට ලෝභය කරග වැඩි කර ගන්න පුළුවන්, ද්වේෂය වැඩි කර ගන්න පුළුවන්. මෝහය වැඩි කර ගන්න පුළුවන් තණ්හා මාන දිට්ඨු උපයන්න පුළුවන් ඒ නිසා අපි ඇලි ගලි වාසය එහෙම නැත්නම් මේ ජනයා කෙරේ කුලයා කෙරේ ඇලි වාසය ශිෂ්ටාචාරයක් කියලා පටන් අරගෙන කඹරනවා අද මේ ලෝකේ තියෙන අසහනය තන්නේ ක්‍රම ශිෂ්ටාචාරය නිසා ඇතිවෙච්ච දෙයක් වැද්දාට මේක තිබුණ නැහැ, රිලවට නැහැ, වඳුරට නැහැ, බල්ලට නැහැ. ප්‍රධාන හේතුව මේ ශිෂ්ටාචාරය හරහායින අසහනෙට මේ මුදල සහ විවාහය. මේ දෙක නිසා මේ දෙකම සත්තුන්ට නැහැ. මුදල් පරිහරණයකුත් නැහැ, උන්ට විවාහයකුත් නැහැ. ඒ නිසා උන්ට ඕකේ ඔය මොනම අපිට තියෙන ඔය කතා නඩු ඇත්තෙත් නැහැ, උද්ධමනයක් ඇත්තෙත් නැහැ, ආර්ථික පරිහානියක් උන්ට බලපාන්නෙත් නැහැ. උන්ට නියුගයක් ආවොත් කන්න නැති වෙනවා. උන් කුලල් කාගෙන වැටලා ජීවත් වෙනවා. කණ්ඩේ ආවොත් ගැහි කොලේ මේ ගෙඩි ගලා ගෙඩි තියෙනවා උන්ට ඩොලර් එක දැන් ලංකේ පහුගිය දවස්වල ඩොලර් එක 140ට ගියයි කියලා මට ඊයේ කෙනෙක් කිව්වා. ඉතින් ඒකට බඩු ගණන් ගිහිල්ලා දැන් ඉතින් කට්ටියට සෑහෙන්න කල්පනා කරන්න වෙනවා පිටරටින් ගෙන්නන බඩු ගණන් යනවා. පිටරට බඩු පටවන කට්ටියට ලාභයි. දැන් මේ කැලියේ කවුරු හරි දානයක් ගෙනත් දෙන කාලා ජීවත් වෙන අපට මේක නිකන් තොරතුරක් විතරයි. අපිට වැඩක් නැහැ ඩොලර් එක උඩ ගියත් එකයි අපිට පල්ලෙහාට ගියත් එකයි. ආන්නේ වගේ මේ ශිෂ්ටාචාරය කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව ශිෂ්ටාචාරයට කඹරන වාල්ලු කාම ලෝකේ දාසයෝ හැමදාම බයෙන් ජීවත් වෙන්නේ මොකද අපිට සැලසුම් හදන්නේ මෙහෙ නෙවෙයි ඇමරිකාවේ සැලසුම් හදන්නේ. උන් හදන්නේ අපිට සැප පිණිස නෙවෙයි. ඇමරිකාව දන්නවා මිනිස්සු බයේ ජීවත් වෙන තාකල් පාලනේ ලීසි. ඒක නිසා එක්ක භූමිකම්පාවක් කියලා දානවා. එක්ක World Trade Center එකට ගහනවා. එහෙම නැත්නම් chicken gunya කියලා දානවා. එහෙම නැත්නම් AIDS කියලා ගෙනත් දානවා. ඒ මොකක් හරි ලෙඩක් දැමලා පස්සේ මිනිස්සු ඉන්නේ කාපු දේ දිරව ගන්න බැරුව බඩ දානවා. ඒතකොට සිටින් කියනකොට හිට ගන්නවා, ඉඳින් කියනකොට ඉඳ ගන්නවා. ඕන සිටින් ඉඳින් කරන ඇමරිකාවේ ජීවත් වෙනවා. ඉතින් අපේ කට්ටියත් ඒකට යස් කියාගෙන වැඩ කරනවා. නිසා මේ ශිෂ්ටාචාර වෙනකොට ඒක දන්නේ නැතුව ඒකෙන් ගත වෙනවනම් රැල්ලට වැටිලා රැල්ලට අහු වෙලා ගත කරන ජීවිතය බුදුහාමරන් දකින්නේ වාසල ජීවිතයක්, මුර්ග ජීවිතයක්. ඒ වෙනුවට විකල්පයක් පෙන්නනවා. මට කවදා හරි බය අඩු වෙන ගතියක් දැනෙනවනම් කෙලෙස් අඩු වෙන ගතියක් දැනෙනවා නම් ඔබ වනපන්තසේ සේනාසන වලට කැමැති වෙයි. මේ ජනයාගෙන් කුපුරංගනාවන්ගෙන් පුරවැසියන්ගෙන් පිරිච්ච පුරවරයන් ප්‍රතික්ෂේප කරා. ඔබ යම් ආකාරයකට ගන මේ මේ පුරවැසියන්ගෙන් පුරංගනාවන්ගෙන් හැදිච්ච පුරවරයට රුචි කරනවා නම් ඒ කාන්තේම කාමභෝගී ඒ කාන්තේම Taman ගැන Tamanට විශ්වාසයක් නැහැ. ඒ කාන්තේම කෙලෙස්. කෙලෙස් වඩනවා. ඔබට කවදාකවත් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකේ ඉන්න ඔක්කොම මේ මේ කාම භෝගීන් ගත කරන්නේ. ඒක නිසා මේ සිංහයාගේ උපමාවෙන් පෙන්නනවා ඌ බය නැති නිසා සේවේත පන්තානි සේනාසනානි ඌ වනපන්ත සේනාසනයන් ඇසුරු කරන්නේ ඒ ඌ මේ කියලා කියා බාන්න පෝස්ටර් ගහන්නේ මට බයක් නැහැ. බය නැති වෙන කෙනා කැලේට රුචි, ගහක් යට ඉන්න රුචි, ශුන්‍යගාට රුචි. ඉතින් මේ රහතන් වහන්සේලා චීනාශ්‍රවයන් වහන්සේලා රුචි කරන්නා වූ මේ වනපන්ත සේනාසන කාමභෝගීන්ට කවදාකවත් රුචියක් නැහැ කියලා තියෙනවා බුදුජානනාංශ. මේ මෙච්චර නොමිලේ හම්බෙන මේ පිරිසුදු ජලයේ පිරිසුදු වාතයේ සහ මේ නිස්සද්ද භාවය කාමභෝගියාට වෙන්නේ මහා පාළු, මහා කම්මැලි, කොන් වෙච්ච විචිත්‍රතාවයක් නැත්තරක් විදියට. නමුත් මේ රහතන් වහන්සේ නමකට නැත්නම් චීනාශ්‍රවණ වහන්සේ නමකට බැලුවොත් ඒ ජනයාගෙන් පිරිච්ච ජනවාතයෙන් පිරිච්ච නැත්නම් මේ හඩුගඳ කියලා එකක් තියෙනකොට කියන්නේ ජනවාතය කියලා. ජනවාතයෙන් පිරිච්ච මේ කලගෝසාවෙන් පිරිච්ච මේ දේ අපායට ගියාම දෙන දඬුවම තමයි. ඒක තමයි ඔය නගරයකට ගියාම හම්බ වෙන්නේ. හුස්ම ටිකත් කවුරු හරි අරගෙන ප්‍රසවාස කරපු එකක්. වතුර මේ මේ සිඩ්නි වල තියෙනවා රීසයිකල් කරපු වතුර නවවෙනි වතාවට බොන්න ඕනේ. කියන්නේ කවුරු හරි චූ කරපු වතුර ටිකක් තමයි දැන් බොන්නේ. කවුරු හරි නාලා ඇඟ හොදලා ගිය වතුරේ හඩු ටික අයින් කරලා බොන්න පාවිච්චි කරනවා. මේකේ මොකක්වත් නැහැ. මේකෙත් තියෙන සත්තු ටිකක් ඔය කක්ක කරනවා. කසිපු කාරෝ ටිකක් ඔය දොරවල් වලට කසිපු බැල්දි දානවා. පොඩ්ඩක් අචල් තියනවා මේ. තිබුණාට මොකද උඟක් කරලා වතුර පිස්සුයි. යාවතේ වාතේ පිසිදු. එක්කෙකුට තේරෙන්නේ නැහැ මේ කොච්චර සල්ලි වේදම් කරලා ඝන ආහාර වලට වේදම් කරත් මේ වාතේ සහ ජලයේ දෙක තමයි අපේ සෞඛ්‍ය නඩත්තු කරන්නේ. ඒ දෙක පිසිදු තියෙන්න ඕන කියලා. ඉතින් අපි කෑමට හරියට නීති තියෙනවා. වතුරට සහ වාතයට පිරිසුදු නීති නැහැ. දැම්මොත් අපිට වතුර බෝතල් වගේ වායු බැලුම් විකුණන්න වෙයි හිටන්නේ. මේ කැලෙන් පුරවගෙන ආපු බැලුම් බැලුම් මේ වගේ. දැන් නුවර පෙරහැර කාලේට අර විශාල බැලුම් විකුණනවා මේ නුවර හුලං නුවර හුලං නුවර හුලං නුවර හුලං කියලා විකුණන්නේ. ඒක පුළුවන් නම් ගිහිල්ලා හුලං ටිකක් ගන්න කොළඹට ආවිල්ලා ඒ හුස්ම අර ගන්න ඕනේ අර බැලුමේ. ඉතින් සයිබුනානා කියලා මිනිස්සෙක් කියලා ඌට ඌනට ලෙඩක් ආවා. ඉතින් හොයනවල ලෙඩේ හොයා ගන්න බැලු බේදපස්සේ දොස්තර මහත්තයෙක් ගියාට පස්සේ කිව්වලු මේ නෝනාට නුවර උලන් වදින්න ඕන කියලා. ඒකට තනි වෙනවා. සයිබුනාලා මතක් කරනකොට ගිය පාර ටුවර් ගිය වෙලාවේ ටයර් එකට හුලං ගැව්වා. ඒ නිසා ඌ ගෙනලා ටයර් එකේ හුලං ඇල්ලලා නෝනාගේ මූණට ඇල්ලුවා. මේ නුවර හුලන් අර ගෑණි එකෙන් මැල්ල ගියා. ඊ වගේ මේ පිරිසුදු වාතයට පස්සහරවලා මේ නගරයට යන අමනියෝ මේ පිරිසුදු ජලයට පස්සහරවලා නගරයට යන අමනියෝ දකින්න බුදුහාමුදුරුවෝ කියනවා මේ අක්කුම පිරිසුදු පින්න රසවත් පින්න පාතයක් ලැබෙයි කියලා රසවත් හොඳ සිවුරක් ලැබෙයි කියලා හොඳ සීනාසනයක් ලැබෙයි කියලා පස්සහරවපු කැලේ පිසුතු වාතයේ තියෙන බව දන්නවනම් පිසු ජලයේ තියෙන බව දන්නවනම් පස්සහරවන එකක් නැහැ කියලා. ඉතින් මේ වගේ සරල කාරණා අමතක කරන්න මොකද මේ අනු අපිට මේ ඔළුවට කුණු කන්දල් දාන හින්දා. අපිට පේනවා කොහොම හරි පර්චස් එකක් හරි කමන්නේ කොළඹින් ගත්තොත් අන්න පොහසත්. ඒ මොකද අපාය දෙන්න තියෙන දඬුවම් ටික උට දැන්නම හම්බ වෙනවනේ. ඉතින් සිංහයා සූ එකට ගිහිල්ලා දැම්මත් කම්බි කඩාගෙන එළියට පැනලා ඌ කැලේට යනවා. ඌ කැමති නෑ. ඌ දන්නවා මේක අඩු ගානේ නගරේ හොඳයි මේ මිනිස්සු කියන අමනියෝ ඉන්න නිසා ඌ කැමති නෑ එතන. මිනිස්සු නැත්තම් සූවේකේ හරි ඉඳි සන්තෝෂේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් කියනවා සීහෝ යතා දාටා බලීපසයිහ. මේක කියන්නේ තත් සරුවචනාංශයේ සරුවචනාංශේ මතක් කරලා කියනවා. මේ රජ කෙනෙක් පසල් දනව්වක ඇතිවෙච්ච සිවිල් යුද්ධයක් නතරකරන්න කැලේ වටේ තියෙන ගම් හරහා යන්න පුළුවන්කම තියෙද්දී ඍජු මාර්ග නිසා කැලේ හරහා යන්න යනවා. හැබැයි යන්නේ සිවුරංග සෙනඟ අරගෙන. එනිසා මතක තියන්න කැලින් යන පාර ඍජුයි. ගම හරහා යන පාර දිගයි. අපි ඔය හයිවේ තියෙනවා කියලා හිතාන ගියාට ඒ පාර දිගයි කැලේ පාර අමාරු වුණාට ඍජු පාර. කැලේ වටේ තමයි ඔක්කොම තෙල්ලන් තියෙන්නේ. ඉතින් මේ රජුරෝ කෙටි පාර හොයා ගන්නවා කැලේ හරහා යන්න. යනකොට උදේ පාන්දර මද හිරු රැස් වැටෙන වෙලාවක කන්දක් පාමුල සිංහෙක් ඒකට කියන්නේ ඒ අටුවාවේ සඳහන් කරනවා බාල සූර්ය තාපකය. සූර්යා නගින්න ඉස්සර වෙලා මතුවෙන අර විටමින් D තියෙනවයි කියලා අපිට උගන්වනවා ඉස්කෝලේ යන කාලේ උදේ 8 වෙනි ඉස්සලා වැටෙන ආලෝකය සූර්යාලෝකය හැමට වැටිච්චාම විටමින් D හදා ගන්නවා කියන්නේ. ඉතින් මේකට සිංහයා මේ බාලසූරිය තාපය විඳගෙන ඉන්න වෙලාවක රාජපුරුෂු කියලා කියනවා දේවයන්වංශ ගමන යන්න බෑ සිංහෙක් ඉන්නවා කියලා. ඉතින් රජුරණ කල්පනා මේ සිංහයා සද්දට බය නැහැ කියලා මම කතාවක් අහලා තිනවා. ඒක නිසා රජුරෝ කියනවා සිවුරංග සෙනග මැද ඉන්න බෙර කාර්යෝ ටිකට ගිහිල්ලා බෙර ගහපන් කියලා. බෙර බාරයක් දෙනවා. උත්තර දවුල් ගහනවා අර මාලිගාවේ තේවා වෙලාවක සිංහයා ගානකට ගන්නවා. ඊට පස්සේ රජුර ආයකෝ තමයි මං කිව්වේ සිංහයා සද්දට බය නැහැ කියලා මං අහලා තියෙනවා. දෙවෙනි සැරෙත් ගන්නවා. ඒ කියන්නේ තද්ද කළා බෙර ගන්නවා. සිංහයා හිතන මේ සතෙක් හරි විකිට්ටුවකට ඇවිල්ලා වෙන්නද කියලා ඌ බයකට නෙවෙයි ඌ නැගිලා අතපය දිගාලා ඈනුමක් කරලා තුන් සැරයක් සිංහනාද නදනවා. ඒ කියන්නේ කේසර සිංහනාදේ නදනවා. නදනකොටම රජුරුවන්ගේ සීනාව හිටුවේ අසාරෝකෝ අස්සෝ පිටිම දුවන්න පටන් ගන්නවා. හතරෝකයෝ ඇත්තුත් අත්‍රේනාත් එකම දුවනවා. රජුරුවන්ගේ මංගලාති රාජයත් බය වෙලා දුවනවා. දැන් දුවපුවාම සේනාසර සේනාව සීචිකඩයි රජුරෝ කොටු වෙනවා. කොටු වෙලා ඇතා බුලුවන් තරම් කැලේ මැදට ගිහිල්ලා යන්තම් හති අරිනවා. හති අරින පස්සේ රජුරෝ දැනගන්නවා දැන් ඉතින් රාජසේනාවක් නැහැ යතාගේ පිටත් නැහැ මොකද සිංහනාදෙට මේ ඔක්කොමලා ගිහිල්ලා රජුරෝ කරන්නේ යතා කලබලලා දුවනකොට ගහ කෙල්ල ගන්න එල්ලෙනවා මොකද ඇතා පිට උඩ රජෙක් ඉන්නවා කියලා හිතලා නෙවෙයි දුවන්නේ ඒ වෙලාවට බය වෙලා. ඇත් ගොව්වත් පලාතක නැහැ. හෙන්දුත් නැහැ. රජුරෝ වැහැලා බලනවා ඇතා පැනලා. පස්සේ රජුරෝ හොයන හොයනකොට එතන පසේ පුදුර ජන්නාති නමක් වැඩ ඉන්නවා. රජුර ගිහිල්ලා වන්දනා කරලා මේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ ශබ්ද වගේක් ඇහුණා ඔබ වහන්සේට ඇහුණාද කියලා. මම පස්සේ පුදුරයි කියනවා මට ඇහුණ බෙර ගහන සද්දයක් ඇහුණා. ඊට පස්සේ මේ සිංහ සද්දෙකුත් ඇහුණා. ඔබ වහන්සේට බයක් ආවේ නැද්ද කියලා. නෑ බයක් මට බයක් වෙන්න දෙයක් නෑනේ. මට බයක් නෑ. ඒතර කියනවා මගේ හස්තාරෝගයන්ට බයයි, ඇත්තුන්ට බයයි. හස්තියන්ට බයයි. අස්සාරෝගයන්ට බයයි, ඇත්තුන්ට බයයි. දැන් ඔබ වහන්සේ මේ කැළියෙම ඇද ඉන්නව මොනවත් නැතුව ඔබ වහන්සේට බයක් නෑ. එතකොට ඔබ වහන්සේට පුළුවන් ද මට මේ රාජසිරිය පැත්තක දාලා ඔන්න ඔය බය නැතුව ජීවත් වෙන විදිය කියලා දෙන්න? ඒතර රජු රෝගේනවා මට කියලා දෙත හැකි. හැබැයි ඒක ගොඩ ඉඳලා බෑ වතුරට වහින්න. රාජසිරි අතාරේ ඉන්න ඕනේ පැවිදි වෙන්න ඕනේ. ඉතින් රජු රෝ කියනවා මට මේ බය නැති කරන ක්‍රමේ දන්නවනම් රාජසිරි අතාරන කෙච්චර අමාරු නෑ. ගිහි ගියා තාරනටම පැවිදි වෙනවා කියන කමාරු නෑ කියලා මේ රජුරුවන්ව පැවිදි කරලා ඒ රජුරවන්ට මේ හුද්ධි කලා ජීවිතේ වටිනාකම ඒකචාරී ජීවිතේ වටිනාකම විස්රාමයේ වටිනාකම විවිධකේ වටිනාකම කියලා දීලා නෙවෙයි කරලා පෙන්නකොට ඒ රජ්ජුරුවොත් හොඳට කල්පනා කරලා බලන්න ඔතෙන්ද ගිහිල්ලා අර රජ ආරක්ෂාව නැහැ බෙර නැහැ කොඩි දජ මුකුත් නැහැ අස්වාරෝක වෙනවා අත්තාරෝක වෙනවා රාජපුරුෂ කවුරුවක්වත් නැති වුණාට රජ්ජුරුවෝ පසේ බුදුරජාන් වහන්සේලාට කිව්වා ඔබ වහන්සේට බයක් නැද්ද කියලා. එතන මට රාජ්‍යයට යන්නේ පාර කොහොමද දෙන්නේ? මගේ රාජපුරුෂය මාව අතෑරියානේ කියලා තරහක් මේ කතා වෙන්නේ නැති නිසා පේනවා රජ්ජුරුවන්ට හොඳ මෝරච්ච මොලයක් තිබිලා තියෙනවා. මේ සිංහයා සද්දෙට බය නැහැ කියලා සිංහයා අවුස්සන්න තරම් බෙර ගහලා අවුස්සන්න තරම් කැලේ මැදදී රාජපුරුෂයන්ට අනකරන්න රජ්ජුරුව ගාව පැහැදිලි සබහා ධර්ම පිළිබඳ අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ වගේම ඒකේ නොසලී ජීවත් වෙන පසේපුත්‍ර ඥානසේ දැක්කට පස්සේ ගෙදෙට්ට යන පාර නෙමෙයි යහන්නේ. ඔබ වහන්සේ මේකේ ජීවත් වෙනකොට මේ සද්ද ඇහෙනකොට ඔබ වහන්සේට බය වුණේ නැද්ද නැහැ. ඔබ වහන්සේට පුළුවන් දේ බය නැතුව ජීවත් වෙනකම තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඔබ වහන්සේ බලද මට කියලා දෙන්න පුළුවන්. මොකද්ද මම කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න ටික අහන්න බෑ. තාම රාජ්‍ය ආසාව තියෙන කෙනෙකුට. තාම කාම භෝගයේ සතුෘප්තියටපත් වෙච්ච නැති කෙනෙකුට මම කියන්නේ රජුරු සතුෘප්තියටපත් වෙලායි අඩුවා රජුරු ආදීනව දන්න නිසායි රජුරු මේ පසේපුත්‍ර ජානවාංශිකේ මේ ප්‍රශ්නේ අහන්නේ එතකොට පසේපුත්‍ර ජානවාංශි බණ කියන්න ඕනේ නැහැ මොකද රජුරුවන්ගේ හිතේ පැත්තට හැදිලා ඉවරයි එහෙම හැරිලා නැති වෙලාවක රජුරු තාම රාජ්‍ය බලයෙන් අන්තපුරයට බැඳිලා රජසිරියට බැඳිලා ගත කරනවා නම් එයාට කියන මොන බණක්වත් රජුරුවන්ගේ ඔළුවට වදින්නේ නැහැ නොපිරෙයි කලය 60 පැයකින් බැලුවත් කියලා කියනවා. කලයක් දේ යට නැමුවත් නොපිරෙයි කලය 60 පැයකින් බැලුවා. මුණින් නමල නම් තිබ්බේ දිය පීල්ලක් කර තිබ්බත් කලයට වතුර වැටෙන්නේ නැහැ. කලේ උඩ පැත්ත නළුලා තිබ්බනම් වතුර පිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා උග්ඝටි තඤ්ඤු කියලා පුරුෂ චරිතයක් ਸਰවඥාන්සේ පෙන්ලා තිනවා. උඩ පැත්තට හරපු කලේ වගේ අර සත්පුරුෂය දැකපු ගමන් සද්ධාර්මයක් ඇහිච්ච ගමන් තින්තපෝන කඩදාසියට තින්ත උකහ ගන්නවා වගේ උඩපැත්ත හරවපු කලයට වක් කරන වතුර දරා ගන්නවා වගේ තේරෙනවා. ඉතින් හුඟක් කල තියෙන්නේ මුنين නමලා. එහෙනම් තින්තපෝන කඩදාසියක් කරනකොට අපි ප්ලාස්ටික් පොලිතින් ෂීට් කෑටක් කරගත්තට තින්ත වැටුණාට ඒකට උරා ගන්න නැහැ. ඉතින් ඒක නිසා අද ධර්මයේ වැටෙන්නේ ගොඩක් වෙලාවට මුنين නවපු කලවලට නිසා ඒක ධර්මයේ දෝෂයක් විදියට වගේ උඟ දෙනෙක් හිතනවා මෛත්‍රී බුදුහාමර දැකලා කෙලින්ම බණ කියනකොට ඇහුවොත් නම් නිවන් දකින්න පුළුවන් වෙයි. අද නම් බණ වගේ මොනවදෝ කියනවා තමයි. ඒකට ඒක කොච්චර ඇහුවත් නිවන් දකින්නේ නැහැ. ඒ දකින්නේ නැත්තේ මොකද? ඒ අහන කෙනාගේ එලඹ පෙලඹ වාසියක් නැහැ. ඒ බණ උකහා ගන්න ගතියක් නැහැ. දැන් මෙතන පේනවා මේ පසේබුදුරජාන් වහන්සේ දෙන්නේ සාධනීය උත්තර. මට මේ සිංහා කෑ ගැහුවට බයක් ආවෙත් නැහැ. බෙර ගැහුවට බයක් ආවෙත් නැහැ. කවුරු හරි ඇහුවොත් මගෙන් මේ බය නැතුවද ජීවත් වෙන්නේ කියලා ඕ කියන්න පුළුවන් මට. ඒක ඒක විශාල ආත්ම ශක්තියක්. ඒත් ඒකේ නෑ ඇහුවොත් එහෙම මේ මම දැන් බයෙන් මේ අහන්නේ. ඇත්තටම රජුරෝ ඒ ලායි බය වෙලා ඉඳලා නෑ. මොකද එහෙමනම් රජුරෝ සිංහයට බෙර ගහලා අවසන්නේ නෑ. එහෙමනම් රජුරෝ පතිපුත්‍රයන්සේ දැක් ගමන් අහන්නේ මට ඔළුවේ මේ පිරිත් ටික පිරිතුණු ටිකකට ගහන්න කියාවි බයයි කියලා. ඒක නේ කරන්නේ. දැන් මේ රජු වහන්නේ ඒක නෙවෙයි. ඔබ වහන්සේ බය නැතුව ජීවත් වෙනවා. ඔබ වහන්සේට කියලා දෙන්න පුළුවන්ද මං වගේ රජකමින් අමන භාවයටපත් වෙච්ච කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඔව්. ඒ ගනුදෙනුවේදී මුගාක් මන නොකිය වෙන්න ඇති. මොකද රජුරොත් ඉන්නේ කලබගැනියක් වුණාට මොරච්ච හිතක් ඇතුව. එතකොට අටුවචාන් වහන්සලා කියන විදිහට සමා විටක මේ පස්සේ පුත්‍රචාන් වහන්සේගේ එකලා ජීවිතය දකිනකොටම රජුරෝ දෙන්න ඉසලා ගණ්ඩ ඇති පණිවිඩේ. ආන්නේ ගැනීම නිසා මේ රජ්ජුරුවෝ ඒ කීකී අතහැර නැත්නම් තපස් පැවිල්ලෙන් පැවිදි වෙලා ඒ විවේකයයි මේ කාය විවේකය කියලා කියන්නේ රජ්ජුරෝ යුද්ධෙට නමුත් පිට උනේ කැලේ මැදින්නේ. එතම චිත්ත විවේකය ගන්නවා කියන එක ලේසි නෑ. ඒකට ලෑස්ති මනසක් නැති කෙනාට ගන්න බෑ. කලේ මුණින් නමලා තියෙනවා මිසක්ක යට කිරු කර වෙලාවේදී බුදුබණ කිව්වත් ඇහෙන්නේ නෑ. මේ රජ්ජුරෝ ඉඳලා තියෙන්නේ ඒ වගේ කලබගෑනි වුණාට හිත ඉච්චර කලබල වෙලා නෙවෙයි මේ කැළියේ මැදි තක්කු මුක්කුවෙන් දුවනලාට හම්බෙච්ච හාමුදුරු කෙනෙක් ගෙමුත් අහන්නේ ඔබ වහන්සේ බය නැතුව ජීවත් වෙනවද? ඒ බය නැතුව ජීවත් වීමේ කලාව කාටට කියලා දෙන්න පුළුවන්ද? පුළුවන් මට කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ රජුරන්ගේ සෑයෙන සූදානම් මනසක් තිබිලා තියෙන එක ඉතාමත්ම වැදගත් මේ භාවනා ජීවිතක වෙනසක් අපේක්ෂා කරනවා. නැත්නම් රැල්ලට භාවනා කරාට පොත් කියෙව්වට වෙන මොනවා කෙරුවක්වත් ඇඟට උකහා ගන්නෑ. ඇද ගන්න ශක්තිය නැහැ. මේ සූදානම් බව එළඹ පෙළඹ සිටීමේට සද්ධාව කියලා කියනවා. සද්ධාව නැත්තම් මොනවක්වත් හරියන්නේ. ඉතින් මේ රජුරවන්ට තිබිලා තියෙන ඊට පස්සේ රජුරෝ ක්‍රමයෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාය චිත්ත විවේක නෙවෙයි උපදි විවේකයටපත් වෙලා පස්සේ කියන මේ ගාතාව. සීයෝ යථා දාඨා බලීපසය්‍ය සිංහා තමන්ගේ හක්කේ හයියෙන් ඕනක් වෙන දකපුවාම පතුරු ගහන්නේ වෙන මොනම පිස්තෝලයක්වත් කඩුවත් කිනිසිවත් ඔය දැන් තියෙන මොකක්වත් ඇතුව නෙවෙයි හක්කේ හයියේ සීය හනු මේ හනු ශක්තිය කියලා කියනවා අපේ දත් 32ක් තිබුණාට සිංහාර දත් 40ක් තියෙනවා සර්වඥාන්සේ සීය හනු සර්වඥාන්සේගේ 80 මහා දෙසක් මහා පුරුෂ ලක්ෂණ වල තියෙන ගතියක් තමයි සීය හනුව ඒකට හොඳම ලෝකේ තියෙන දඬු අඬු ඕන දෙයක් අඹරන්න පුළුවන් ඉතින් ඒ සීය හනුවේ ශක්තියෙන් මිගෝ රාජානං අබිබුය චාරි මුර්ගයන්ගේ රජෙක්සේ උන් ඔක්කොම මැරුවේ නැතත් යට කරගෙන ඉන්නේ. ආන්නේ වගේ යම් කිසි වෙලාවක Tamange හිතේ කැලේ ඉන්න කැලේ තියෙන මුර්ගයෝ වගේ කෙලස් ඒ කෙලස් සියල්ලම යටපත් කරගෙන සතිය හැම වෙලාවෙම නැගිටිනවා. සතිය අර කෙලස් මරන්න ඕනේ නැහැ. කෙලස් අබිබුය චිත්තති. ඒ කෙලෙස් પરම්පරාවේ එයා නිකන් කුඩියක් දැම්මා වගේ, දජයක් දැම්මා වගේ හැම වෙලාවෙම සතිය පවත්වන්න පුළුවන් නම් ඒක නෑ හැතිරෙන්නේ අසහායකව. ආයි කායිකව සහායක් අවශ්‍ය කරන්නේ ඒ පිරිච්ච ගතියක් ඒකේ තියෙනවා. අනික් කට්ටිය තලාව බල නැහැ. අනිත් ඔක්කොමලා දන්නවා ඒගොල්ලෝ 80ෙන් ගත කරන්නේ. ප්‍රමාදයෙන් ගත කරන්නේ මදයෙන් ගත කරන්නේ මේ කෙනා අප්‍රමාදයෙන් ගත කරන්නේ මදයට ලක් වෙලා නැහැ සිහියෙන් ගත කරන්නේ එලඹ සිටි වාසය කරනකොට Tamange චිත්තසංතාය තියෙන කෙලෙස් නැතිකමක් මෙතන කියවෙන්නේ නැහැ කෙලෙස් තිබුණට ඕනම කෙලෙසකට ඉහලින් කොඩියක් වගේ සතිය තියෙනවා ඒ නිසා සතිය පේනකොටම අර කෙලෙස් ඔලුව පාත් කරගන්න හරියට ඇලිමුගටියා දකින්නට නයා ඉබේම පෙනේ අකුලා ගන්නවා වගේ පැනපු ගමන් කඩලක් දානවා පෙයි. කඩන්න ඕනේ නෑ මේ සතිය අඳුරනවා. ඒක නිසා ਸਰවචාන්සේ සඳහන් කළා තියෙනවා රහත් වෙන්න ඉස්සර වෙලා. යම් කිසි කෙනෙකුට හිතා ගන්න පුළුවන් නම් රහතන් වහන්සේ නමකගේ හිතේ යම් ආරස්සාවක් යම් බලයක් යම් කෙලෙස් නැති ගතියක් අන්න ඒක Tamanට අත්දකින්න පුළුවන් සතිමත් චිත්තක්ෂණේ. සතියේ පච්චුපට්ඨානෙ පෙන්වන්නේ ආරක්ක පච්චුපට්ඨානා. යම් වෙලාවක හිතට සතිය ආවනම් පිරිච්ච ගතියක් දැනෙනවා. තම ආරක්ෂක භූමියට ගියා වගේ දැනෙනවා. අම්මගේ ඔඩොක්කට ගියා වගේ දැනෙනවා. හාව තමන්ගේ පැලැස්සට ගියා වගේ දැනෙනවා. ඒ නිසා අපි කෙලස් නැති ජීවිතයක් නෙමෙයි අපි මේ ආදර්ශයට ගන්න හදන්නේ. නැත්තම් ඊගාර්ජින ආදර්ශ ගන්න කෙලස් තියේදී ඒ කෙලස් අභිභවමින් සතියට ඉන්න පුළුවන් අනික් කෙලෙසුත් අභිභවන සත්‍ය අභිභවන නමුත් සත්‍ය අලුගසා දාපු ගමන් අර කෙලෙස් ඔක්කොම හැරෙනවා ඊට පස්සේ ආයෙත් සතිය කරබන ඉනවා. එතකොට ඒ කෙලෙස් ඇවිල්ලා නටනවා. නටලා ඉක්මවනකොටම සතිය සීගනාදේ පවත්නකොට අර සේරම පාත් වෙනවා. ආන්න මේක යම් කිසි කෙනෙක් දකිනවනම් එයා සතියේ බලමහිමේ දකින්නේ කෙලෙස් දඟලන තාරයට තමයි. කෙලෙස් වල තියෙන දුර්ලතාවය දකින්නේ නැවත සතිය බලයේ පිහිටුන තාරෙන් තමයි. ඉතින් මේක හරීම සෙල්ලක්කාර දෙයක්. හරියට මේ අමු කැලියක කිසිම ආරක්ෂක හමුදාවක් නැතුව දෙවන්නේක් නැතුව සිංහයා රැස් වීදාගෙන සිංහසෙයියාවෙන් ගත කරන්නේ කොහොමද? කැලීර කොච්චර ආඩම්බරයක්ද සිංහෙක් ඉන්න එක සිංහයාට කොච්චර ආඩම්බරයක්ද ලොකු කැලයක් තියෙන එක සිංහයාට ආඩම්බරයක් නැහැ මාලිගා තිබුණාට. සිංහයාට ආඩම්බරයක් නැහැ ඔය වෙනම සම්පත්තියක්. උටන ලොකු කැලයකට උ බලවත් ඒ තරමට ඉන්න ආන්නේ වගේ මේ අනන්ත අප්‍රමාණ වනමුර්ගයන් වශයෙන් අපේ හිතේ ඉන්න මේ කෙලස් ප්‍රජාව අතර මේ සතිය නැමැති සිංහා මතුවෙන මතුවෙන චිත්තක්ෂණේ ඒකේ තියෙන මේ ආරක්ෂ වච්චුපට්ඨානේ තේරුම් ගන්නව නම් මේ කිසි කෙනෙක් මේ අනිකුත් ආරක්ෂාවල් පිළිබඳ අනේකක් නැහැ යන හැම වෙලාවෙම සතියට නිග්‍රහ වෙනවා යන හැම වෙලාවෙම බුදුහාමුදුරන්ගේ කීර්ති නාමයට බාධා කරනවා ඒ නිසා හුදුවට මතක තියාගෙන ඉන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ වගේ කේසර සිංහයෙක් අපිට ඉඳද්දී මේ අපි වගේ කෙලෙස් සහිත පුද්ගලයන්ට ඒක උරගා බැලීම සඳහා සතිය නැමැති මේ ක්‍රමය අපිට කියලා දීලා තියෙද්දී අපි නැති බැරිකමට අතවැරද්දෙන් ඔය මොන අරසාවට ගියත් කමක් නැහැ. අපිත් ඒ පුළුවන් වෙච්ච වෙලාවක, සීමුද්ධිය පහළ වෙච්ච වෙලාවක නැත්තම් සිහි කල්පනාව ආපෙලාක මට මේ සතිය තමයි අරසාව ධම්මෝ විනානත්ති පිතාච මාතා මට ධර්මයෙන් තොර අම්මෙක් තාත්තෙක් නැහැ. මේකයි රකින්න ඕනෑ කියලා ගියාන සතිචිත්තක්ෂණයේ සීයෝ යතාදාටා බලී පසයිය යම්සේ සිංහයෙක් Tamanගේ දල බලයෙන් මුළු කැලයක් යට කරන ජීවත් වෙන්නාසේ සංසාරේ පුරාට එකතු කරන ආපු කෙලස් මේ සති මාත්‍රාවේ බලයෙන් අභිභවනය කරමින් ගත කරන්න පුළුවන් ගතිය Taman තුල දැක්කානම් දන්නවනම් අර සෝවාන් නොවුනත් අර චූලසෝතාපන්නයයි කියලා කියනවා ඒ මනුස්සයා කාදාකත් ආයෙ පිරෙන්නේ ඒ මනුෂ්‍ය කදාත් අපායට යන්නේ. එයා දන්නවා ඇති වරදින්නත් පුළුවන්. කෙලෙස් රජ වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් සතිය කියන එක මගෙන් දුරුවන් කරන්න කවුරුත් නැහැ. ඒක හුරු කරගෙන අඩුපාඩුවක් එනකොට සතිය කේසර සිංහනාදේ පවත්නවා නම් සියලුම කෙලෙස් එකට යටපත් වෙන වාසේ සතිය අදහන්න පටන් ගත්ත දවසේ ඒකට කියනවා සතිපට්ඨානයි කියලා. සතිය මනාවකට පිහිටියා නම් ඒ කෙනාට ඒ ලැබෙන ශක්තිය රහතන් වහන්සේගේම ශක්තිය තමයි Tamanට හම්බ වෙච්ච සත්‍ය ප්‍රමාණයට අත්දකින්න පුළුවන්. ඔය දොලේ හදලා තියෙන විදිහට ඒ දොලේ නාන බැම්මට කොළ කඩදාසි ගහින් කැලින් වැටෙන කොළ ඔක්කොම ඇවිල්ලා හේතු වෙලා තියෙනවා. ඒ නිසා අපි නාන්න ගියාම කරන්නේ බාල්දියෙන් ඔක ටිකක් එහාට මැඩ කරලා එතකොට පේනවා වතුර උර පිරිසුදු යාර පාවෙන කොළ ටිකක් විතරයි තියෙන්නේ කියලා. එතකොට ඒ කොළ ටික අයින් කළා නානවා. ඔය අපවත් වෙච්ච ලොකු සාංශ කියනවා. උන්වහන්සේ හරි ආසයිලු එතෙන් ගියාට පස්සේ සබම් වතුර ටිකක් දාපුවාම ඒ සබම් වතුර වැටෙන හරිය කොළ සීරම ඈතට යනවා. ඈතට ගිහිල්ලා පෑදෙනවා. ඒ සබම් වතුරෙන් කරන්නේ අර පෘෂ්ටි ආතතිය කඩලා දානවා. කඩපු ගමන් අර කොළ ඔක්කොම ඈතට ගිහිල්ලා අර පිරිසුදු වතුර පෑදෙනවා හරියට බාල්දියකින් මේ කොළයින් කරනවා. කොළල ස්වරූපේ තමයි ඉවුරට හේතු වෙලා තියෙනවා. මොකද මේ පැත්තට ගලන්නේ නිසා. නමුත් එතන සබන් වතුර ටිකක් දාපු ගමන් අපිට ඕනේ කෘත්‍ය සිද්ධ වෙනවා. කොළ ටික ඉබේම ඈත් වෙනවා. ඒ වගේ අපි දන්නවා කොළ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මයිලක සතිය තියෙනවා. සතිය ටිකක් දාපු ගමන් ඒ අනවශ්‍ය කොළ අයින් වෙලා අර පිරිසිදු වතුර තමයි නාගන්නකම් පහසු කරලා දෙනවා වගේ මේ සබන් වතුර තියෙන තාකල් කොළවල ඒකාකාරී වෙන රස් වෙන ගතිය කුණු වල තියෙන රස් වෙන ගතිය. කුණු රැස් වෙන්නේ නැහැ. ඒව වෙනවෙන් වශයෙන් ඒව මේ ඉදලා බැඳලා තියෙන කූරු ටික බැඳලා තියෙන බැම්ම ගැලෙව්වට පස්සේ ඉදලා කූරු බාටපත් වෙනවනේ. කූරෙන් ඉදලෙන් ගන්න වැඩේ ගන්න බෑ. ඒකේ මේ සතියෙන් කරන්නේ ඒව ඔක්කොම විනිබ්බෝහ කරලා දාන්න. බලසේනාව විසුරුලා යනවා. විසුරුලා ඊට පස්සේ ඒකීය සෙබලෙක් ගාව බලේ නැහැ. ඒ වගේ මේ සතිය කෙලස් බලමුටුවට අවශ්‍ය වෙලාවේ යොදවන්න දන්නවා. කෙනෙක් දකීවි සතියේ ප්‍රභවය සතියේ ගබඩාව කද්දාකවත් හිස් නැහැ. ඕනම වෙලාවක ඕන තරම් ගන්න පුළුවන්. නිසා කෙලෙස් කොච්චර දුන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කෙලෙස් මේ සති ගබඩාවට දොර ඇරලා මෙච්චරක් මන් ළඟ ගබඩාවේ බඩු තියනවා කියන එක කරදර නැති වෙලාවේ දැකිය දැකිය යුත්තා. විවේක වෙලාවක් බලන සතිය කියන්නේ මොකද්ද? කොහොමද මම ඒක අඳුනගන්නේ? ඇත්තටම කරදර වෙලාවේ සති ගබඩාවේ දොර වැහෙනවද? නැත්නම් ගබඩාවේ හිස් වෙනවද නැත්නම් මේ තක්කමුක්කු නිසා ගබඩාව අරගන්න බැරි වීමද වෙන්නේ නැත්නම් කලබලෙත් හදිය තියනවද කියන ටික දන්නවනම් නැත්නම් මේ සෙල්ලක්කාරකම කාගේ හරි තියෙනවනම් නැත්නම් කියනවා මේ යෝන්සමංශකාරී තියෙන ඕන කරදරයක් ආපු ගමන් තමයි සිහිය ආපු වෙලාවක නැත්නම් අපි සිහියලව ගන්නවා කියන්නේ එතකොටම සත්‍යමත් වුණොත් අමාරුයි. මොකද මේ කලබලෙදි අපිට හිතෙන්නේ නැහැ පොලිසියට කෝල් කරන්න ඕනේ 119 ගහන්න ඕනේ පවුලට කතා කරන්න ඕනේ හරියට කතා කරන්න ඕනේ මෙයාට කරන්න අපි ඒ තරම් දීනයි. අපි ඒ තරම් බය අඩුයි. අපිට කාදාකත් වෙලා සතිය මතක් වෙන්නේ ඇයි අපි අපේ අකුසල කර්ම නිසා. ඒ නිසා අපිට කොයි වෙලාවක හරි කලබලයක් වෙච්චලා සතිය මතක් වෙනවනම් සති කබඩාවේ කිසිම වෙලාවක දොර ලොක් කරලා නැහැ. සති කබඩාවේ කිසිම කොච්චර ගත්තත් හිගේකුත් නැහැ. පහනෙන් පහන පත්තු කරාට ඒ පහනට අඩුවක් වෙන්නේ නැහැ. මැනිකෙන් මැනික ලං කරාට මැනිකෙන් මැනික බබලන මිසක්කා අරකෙන් මේකට අවචාවට ලක්වීමක් නැහැ. ඒ නිසා මේ කලබල නැති වෙලාවේ සතිය වඩලා ඊට පස්සේ කලබල එන වෙලාවේ මේක ක්‍රියාවත් කරන්න දන්නවනම් මගේ හැටියට යා රහතන් වහන්සේ වගේ රහත් වෙලා නැති වුණාට ඒ රහත් බවට හරියට කල්බදු ක්‍රමයට Taman දෙඤ්ඤන් සල්ලි වලට දැන්ටම වාහනේ ගෙන්නලා තියෙන. දැන් වාහනේ පදිනවා. හැබැයි මාසෙකට සැරයක් ප්‍රීමියම් එක ගෙවනවා. හැබැයි වාහනේ Taman ගතියි. ආන්නේ වගේ බුදුහාර කියනවා මම උඹට කල්බදු ක්‍රමයට දෙන්නම්. උඹ රහතන් වහන්සේනමක් හැසිරියක්. උඹ හරිගියේ දවසේ ගෙවපන් අනික් මිනිසුන්ටත් කියලා දීලා උඹ ඔය මේ පොලියත් එක්ක ගෙවපන් දැන් පොඩි ගාණක් ගෙවන්න ඕනේ හුදකලාව රැකපන්. හුදකලාව තමයි අපි එක ගෙවන ප්‍රීමියම් එක. මාසික ගෙවීම හුදකලා පුළුවන් තරම් හුදකලා ගියා. ඒලා සතිය රැකපන්. හැබැයි සතිය හැම වෙලාවෙම රජ වෙලා නැහැ. ඒක යට වෙන වෙලාවක් වෙනවා. කෙලස් මතු වෙන වෙලාවක් වෙනවා. එතකොට උඹට අපි කියන ආසාතිමත් වෙලයි කියලා. එහෙම නැත්නම් තමන්ට තමන් දෙස් දෙන වෙලාව. නමුත් කවදා හරි මතක තියාගනින්. ඔය කෙලස් බලය කඩාගෙන මම සතිමත් විය යුත්තේක් මම සිල්වතෙක් මම ඉන්නේ භාවනා මධ්‍යස්ථාන කියලා සිහි වෙන චිත්තක්ෂණයක් තියෙනවා. අන්නේ චිත්තක්ෂණය ගැන පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න. ඒ චිත්තක්ෂණය නැවත සතිය බලය පිහිටවන නිබන්ඩෝ සිංහයා සිංහනාද පවත්වනා වගේම තමයි. කෙලේශයක් තියෙන වෙලාවක සද්දයකට බයකට හිතවිල්ලකට වේදනාවට හිත පෙළලා ඉන්න වෙලාවක තමන්න කල්පනා වුණොත් සද්දිකුත් තියෙනවා තමයි හැබැයි සද්දේ තිබුණට මේ සතිය නඩත්තු කරන හුස්ම නතර වෙලා නැහැ හුස්ම බලන්න පුළුවන් සද්දතියෙදී මට වේදනාවක් තියෙනවා තමයි යම් යම් වේදනා තියෙද්දි මම මේ ඉන්න බව සතිය ඉඳගෙන ඉන්න බව හුස්ම තියෙනවා බලන්න පුළුවන් මහිලඟ හිතේ හිතවිලි තියෙනවා. සමහරට හිතවිලි වලට අපි ගසාගෙන යනවා ඇත්ත. සමහරට හිතන ගමන් මට හුස්ම ගන්න හැටි බලන්න පුළුවන්. නැත්නම් හිතුවයි කියලා හුස්ම ගැන නතර වෙලා නැහැ. කියලා මේ හිතුවිල්ල ගැන හිත පරිපීඩාව ගන්න එක පැත්තක තියලා මේ අස්සේ ලැබිච්ච වෙලාවේදී එනත එක සිද්ධ වෙච්ච වෙලාවේදී මේ බලය සතිය බලය තහවුරු කරනවා නම් නැත්නම් සාහුරු කිරීමක් නෙමෙයි ඇත්තටම කරන්න ඕනේ ඒක සමාදන් වෙන එකයි. මේ සතිය පුරුදු කරාට පස්සේ ඒ කලබල ආස්සේ සතිය අර සතිය තියෙනලාදී කෙලෙස් ඇවිල්ලා පැදුරටත් නොකිය බලය ගන්නවා වගේම කෙලෙස් ආස්සේ සතිය ඇවිල්ලා බලය ගන්නවා. ආන්නයකට කියනවා සතුප්පාද කියලා බුදුරජාණන්සේ වචනක් පාවිච්චි කරනවා. ඒ සතුප්පාදේ ඇති වුණාට පස්සේ අපි අර හිත පිට ගියා කියන පශ්චාත්තාපය આવොත් සතිය පිලුණු වෙනවා. පසුබානවා. දැන් හිත පිට ගියත් දැන් සතිය ස්වම්භුව ඇවිල්ලා දැන් මෙතන බලේ තහවුරු කරලා තියෙන්නේ ඔබ හිත පිටිගෙන පැත්තක දාලා. මේ නැවත ඇවිල්ලා බලේ තහවුරු කරපු සතිය පොඩ්ඩක් සමාදන් වෙනවනම් ඒක සතියට කරන් තියෙන උස්සස්ම බලය ඒකට සති බලය කියලා කියනවා. සතිය නේද කියන්නේ සති බලය කියලා. ආන්න මේක දන්නවනම් තේනවා මේ කැළේ ඉන්න සිංහයා හැම වෙලාවෙම සත්තු මරන්නේ නැහැ. සත්තු මරන්නේ බඩගින්නට විතරයි. ඌට හැබැයි හැම සත්‍යයක්ම මරන්න පුළුවන් හැකියාව තියෙනවා. ආන්නේ වගේ තමයි සතිය. සියලු කෙලෙස් ප්‍රහාණය කරන්නේ නැහැ. කෙලෙස් වලට කියන ඔබ නිසින්ද හිරපෑ හැබැයි ඔළුව ඉස්සියොත් නැට්ටෙම්ම කඩලා දානවා. බෙල්ලෙම්ම කපනවා. පෙකින වැලෙම්ම කපනවා. කපන්නේ ආහාරයක් වුණොත් විතරයි. ආන්නේ විදියට සිංහයත් ඉන්නවා, හාවත් ඉන්නවා, කැලේ. අන්නේ විදියට මේ කැලේ සමතුලිතතාවය වගේ අපි මේ මෙතෙක් කල් ඉන්න බොහෝ සත්තු ගැන කතා කර කර හිටියට අර ඉන්නේ එකම කේසර සිංහයා සමාදන් වුණා නම් එකම කේසර සිංහයා සරණ ගියා නම් අපිට තේරෙනවා අපි සරණ ගියත් නැතත් සිංහයා සිංහයා සරණ යෑමෙන් අපිට විශාල බලයක් ලැබෙනවා බුදුහාමර අපිට දීපු රහසක් එළි වෙනවා ඔය සතිය මොනම කෙලෙසකින්වත් යටපත් කරන්නත් බෑ ස්ථිරවම මොනම දෙයකින්වත් අභිබවන්න බෑ ඒක නිසා මේ කෙලෙස් සහ සතිය අතර පොල් පිට පදිනා වගේ ඉහළ පහළ වෑයම් යනවා. යෝගාචර නිතරම දැන් සතිය ඇති වෙලා දැන් පටන් ගත්ත වෙලා දැන් ගෙවෙන වෙලාව කියලා සතිය මුලැමැදාක බලන අසුලුව ගත කරනවා නම් කෙලෙස් නැතුව කොහොමද ඔය පරිශීණය කරන්නේ කෙලෙස් එන්න ඕනේ ගරිල්ලා සරණක් දීලා සතිය වට්ටන්න ඕනේ යෝගාචර දැනගන්න ඕනේ වැටුණයි කියලා එතකොට සීයල මන්න ඕනේ හරි දැන් මගේ පැත්ත පරාදයි මම දැන් නීච වෙලා ඒ මොකද හේතුව මේ කෙලෙස් සමාදන් වෙලා. නෑ මේ වෙලාවේ සතිය තියෙනවා. මම යාව නම කියලා කතා කරනවා. සතියේට නම කියලා කතා කරනවා. ඒකට කියනවා සරති. උත්තානි කරෝති සතිය අර බලවත් වෙලා තියෙන කෙලෙස් වලින් highlight කරලා පෙන්වන්න ඕන වෙලාවේ. උත්තානි කරෝති කියලා කියන්නේ යා අවධාරණය කරලා කියන්න ඕනේ මෙච්චර කෙලෙස් බලමුලක් මුළු ලෝ කැලේ විශාල සත්තු ගානක් කියනවා. නමුත් කේසස් සංඥාට සමාන කමක් නැහැ. ඒ නිසා මේ සතිය උත්හානිකරණය ඊට පස්සේ විවරති. ඒක බලය තියෙන කෙනා නිසි බලධාරියා ප්‍රසිද්ධ කරලා තියනවා. විවරණය කරලා පෙන්වන්න ඕනේ. එයා කලිය යටිනම වගේ කරන්න එපා. උඩු පැත්ත හරවන්න. ඊට පස්සේ ප්‍රකාශ කරන්න පුළුවන් මගේ හිතේ මේ වගේ කෙලෙසියක් තිබ්බා. මට මෙන්න මෙතනදී කෙලෙසක ඉන්න බව තේරුණා. මං සතිය පිහිටියා. දැම්මට පේනවා ඒ සතිය තියෙනකොට අර කෙලෙස් ඔක්කොම අවචාවට ගිහිල්ලා. එකකටවත් බෑ අර වගේ කේසර සිංහයක් වගේ දඟලන්න. මොකද සතිය ඇවිල්ලා බලේ පිහිටුවලා. ආන්නේ විදිහට මේ නැවත සතිය කැඩිච්ච සතිය තිබුණු තැනට ඇවිල්ලාපත් කිරීම අපි විනය සාකච්ඡා කරනකොට මතු කරගත්ත ඒ පියවර හතරක් සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. නිකන් දැනගන්න ඕනේ මං කලින් වඩපු සතියක් තියෙනවා. දැන් යා පෙන්ෂන් ගිහිල්ලා පොඩ්ඩක් තේ එකක් බොන්න ගිහිල්ලා සීට් එකේ නෑ. ඔයා තව ටිකක් එනවා සීට් එකට. ඒ නිසා ඔය කෙලස් දෙකක් නටනවා. නෝ සීට් එකට ආපු ගාම ඒ සතිය මයි ළඟ මෙහෙම තියෙනවා කලින් වඩන ලද්ද සතියක් තියෙනවා කියන්න බෑ. ඔය භාවනා මධ්‍යස්ථාන කියලා සතිය සඳහා වේලා ගත්තේ නැති කෙනාට. ඒක සඳහා ඒක සඳහාම ප්‍රයත්න කරන්න අපිට වෙලා තියෙන්නේ මේ ඉස්කෝලේ යන්නයි, කන්තෝරු යන්නයි, පත්‍ර බලන්නයි වැඩ කරනකොට සතිය බලා ගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා සතියක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒකට බුදුහාමරන්ට වායි කියන්න බෑ. නමුත් අපි පොඩ්ඩක් ඉස්මතු කරලා දුන්නොත් ඒත් කෙලෙස් නොනිනවා කියලා විශ්වාසයක් නැහැ. එනවාමයි. ඇවිල්ලා නමුත් කෙලෙස් අපිට හිරිහර කරලා යාගේ දරුණු ගති පාලයා ඔළුව පාත් කරන වෙලාවේ සතියේ එළඹ වාසිකන ඔන්නිය මාක් වෙනවා. ඒතර අපි get set කියලා එයා ලෑස්තිලා සැරසෙන් එළවෙන් වෙලා ඉන වෙලාවේ යා කියලා අපිට සතියට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එතකොට සතිය ඇවිල්ලා වහාම බලේ තාවුරු කරනවා. සරති විවරති යහට ඉඩ දෙන්න සතියට සිංහාසන දෙන්න. එතකොට උත්හානීකරණය කරන මෙච්චර බන මනමුර්ගය හිටියට සිංහයාගේ සිංහනාද විතර කවුරක්වත් නැහැ. නිසා කොච්චර කෙලස් තිබුණත් නැවත ඇවිල්ලා බලේ තාවුරු කරගත්ත සතිය අපි සමාදන් වෙනවා. එළඹ වාසය කරනවා. ඒකට කියනවා උපසම්පාදනය කියලාත් කියන. එළඹ වාසය කිරීමට සතියට හරිතන දීපු ගමන් අපිට ප්‍රකාශයක් කරන්න පුළුවන්. මාර්ග වැරදුනා මම ඒ වෙලාවේ මෙච්චර වෙලාවක් මගේ හිත රාගෙ තිබුණේ. නමුත් එnde ඉස්සෙල්ලා සතිය තමයි සිංහාසනේ හිටියේ. අර වෙලාවේ සතිය පොඩට එහෙමයි කියලා දැන් ආයෙ සතියේ ඉන්නේ සිංහාසනේ. ඒ නිසායි අතරමැද වෙච්ච රාගෙ කෙලෙස්සලා නැහැ. අහෝසි වෙලා. මොකද මුලත් සතිය මැදත් අගත් සතිය මැද එක්ක තණ්හාවක්, එක්ක හිතවිල්ලක්, එක්ක වේදනාවක්, එක්ක මොනවා තිබුණත් ඒක දෙකොණේ හිර වෙලා තියෙනවා. ආන්නේ විදිහට කලින් වඩන ලද සතියේ තියෙනවා. දෙවිනේට ඇවිල්ලා තමා විශ්ීම බලයේ තහවුරු කරපු සතිය තියෙනවා. යෝගාවචරය පළවෙනි එකට කියනවා සසංකාරික සතිය කියලා. සති මාත්‍රාව කියලාත් කියනවා. දෙවෙනි එක අසංස්කාරිකව සිදු වෙන්නේ. අපි කරන්නේ ඒක අගය කරන එක විතරයි. අගය කරපු ගමන් තේනවා මේ අතරමැදට අහුවෙච්ච කෙලස් ටික සිංහහක්කට අහුවෙච්ච මුර්ගෙක් වගේ. ලේ පිට කනවා. මොනම විදියකින්වත් තේරෙන්නේ සිංහයා පැනපු ගමන් බෙල්ලට බෙල්ල ගොදුර බෙල්ල තමයි අල්ලන්නේ. අල්ලගත්තට පස්සේ අරක වැලමදුල වගේ සිංහයා ඒක අරගෙන පණ තියෙදිම ගහක් උඩට යනකම්ම අර හුස්ම කඩ ගන්න නෑ උඩට යන්නේ මල කඳ විතරයි. ඒ වගේ මොන කෙලේශයක් ආවත්තර සිංහ හනුවට අල්ලුවොත් මුලිමුත් සතිය අගෙමුත් සතිය කියලා මොනම කෙලෙසකටත් ඉන්න බෑ. ඉතින් ඒක දන්නේ නැති කෙනා අන්ධ පෘතජ්ජනයයි කියලා කියනවා. හිතනවා කෙලෙස් හරි බලවත්. පිංකම් කරන්න ගියාම මාර බලවේග වැඩි, කොඳ වැඩ ගියාම කරදර වැඩි කියලා තාම කන පින්දම් ගන්නවා. තාම බංකොලොත් භාවය ප්‍රකාශ කරනවා. තාම නෝන්ජල් ගතිය පානවා. දොස් කියන්න හොඳ නැහැ. මොකද කවුරුත් පටන් ගන්න එතනින් තමයි. ඒක කරගෙන කරගෙන යනකොට අපි සතියට නිසි බලධාරීකම කියලා මේකට කියනවා. එයාට නිසි තන දීප ගමන් අපිට සතියට ආය ඔටුන බලන් දන්න ඕනෙත් නැහැ. මෙයාට මේ සන්නාහ බඳින්න ඕනකමකුත් නැහැ. එයා ශිල්පේ දන්නවා. අපි ආගේ කරන එකට විතරයි යෝනිසමස්කාරය කියන්නේ. එයාට මේ අනිකුත් සත්තු ගානට දාලා සලකන එකට කියනවා අයෝනිසමනස්කාරය කියලා. එතකොට සතිය මුළු ගැන්වෙනවා. හරියට මනමේ කුමාරි කඩුව දුන්නේ මනමේ කුමාරයාට නම් එතකොටත් නීලමා රජු පෙරදිලා. නමුත් මනමේ කුමාරි කඩුව දෙන්නේ කාටද? වැද්දාට. නීලමා රජු. එතකොට නිකම්ම මනමේ කුමාරයාගේ බල බිඳෙනවා බෙල්ල යනවා. නිසා කාටද කඩුව දෙන්නේ කියන එකේ තමයි බලය තියෙන්නේ. යුද්ධ කරපු කෙනෙක් නෙමෙයි කඩුව අතේ තියාගෙන. සුකුමාර කුලකාන්තාවක්. ඒකෙගේ හිත පැඳලා තියෙන්නේ මස්සද්දට. කුමාරයාට නෙමෙයි. ඒ නිසා අපේ හිත බලන්න හැම වෙලාවෙම රාගෙටමයි ඡන්ද දෙන්නේ. රාගෙටමයි කඩුව දෙන්නේ. උදුවට 100න් ඉඳලා බලන්න මේ කෙලෙස් හා නිකලෙස් අතර සටනේදී සතිය පොඩ්ඩක් ඔළුව උස්සපු වෙලාවේදී අපි කඩුව දුන්නොත් සතියට ඒක තමයි මෙතන උත්තානි කරෝති කියලා කියන්නේ දීපු ගමන් කොහොමද මේකට කෙලස් පරිදිලා තියෙන නිසා කෙලස් සිංහහනුවට අහුවෙච්චි වනමුර්ගෙක් වගේ අය ෆයිට් එකට එන්නේ නැහැ. සිංහයත් එක්ක ෆයිට් කළා වැඩක් නැහැ. අහුනොත් කතා කරලා දෙයක් නැහැ. ආන්නේ වගේ මේ කෙලස් අහෝසි කිරීමේ. එහෙම නැත්නම් සත්තු බය වෙලා ඉඳද්දී නිබයව, නිර්භයව සිටීමේ කලාවක් තියෙන එක తాවකාලිකව ගන්න පුළුවන්. ක්ෂණ මාත්‍ර වශයෙන් ගන්න පුළුවන්. ඒ ගන්න වෙලාවේදී කිසිසේත් මේක මගේ ශක්තියක් නෙවෙයි බුදුහාමුදුර අපිට දීපු ශක්තියක්. මේක ක්‍රියාත්මක කරලා නැත්නම් ඒ මනුස්සයා මිනිස්සෙක් නෙවෙයි. ඒ මනුස්සයා තාම බය ආදු එතන මේ ආර්ථිකයේ විසින් නටවන බැලේක්. දේශපාලනයේ විසින් නටවන අතකොළුවක්. සමාජයේ විසින් අපිට අන්දපු රූකඩයක්. ඒ ඔක්කොම ගලවලා දාන්න කෙලස් එන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. Taman වඩන ලද සතියට වරින් වර ඇවිල්ලා කේසර සිංහනාදේ පාත්තන්නේ. එතකොට යාට පොඩ්ඩක් කියන්න හරි හරි මම දැනගෙන හිටියාම කවදා හරි මට ආදිශ්‍යයට ඇවිල්ලා උදව් කරනවා කියලා. ඒක තමයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ. අන්නේ ධර්මාරක්ෂාව දෙන බව සතිය අදාහගෙන කෙලස් තිබුණත් අදහන්නේ සතිය නම් මුලිමුත් අගිමුත් සතිය නම් මැද තියෙන කෙලස් ටික නොකිය ਸਰවඥාන්සේ කියන අහෝසි වෙනවා. මේ බය තියුණාට අනික් සත්තු බය වුණාට මෙයාට බය වෙන්න දෙයක් නෑ දානවා කතාව ඉවරෙන්නේ සුඛ නිමිත්තකින්. එහෙම නැත්නම් සුඛාන්තයකින්. අන්නේ ශක්තිය කොතනකදී හරි ආව කෙනා විතරක් මිනිස්සෙක් කියන්න පුළුවන්. අනික් මනුස්සයා ජීවත් වෙන්නෙම පිස්තෝලයක් ඉනේ තියාගෙන කිනිසි කඩු අතේ තියාගෙන බලහමුදා තියාගෙන මොකද උන්ගේ ආර්ථිකයෙන් 60%ක්ම වියදම් කරන්නේ අරසාවට. බත් කන්න නෙවෙයි. අද රජයක බලන්න ඇමරිකාව අපිට චීනයේ මේ දවස්වල බලය තාවුරු කරන්න හදනවා කියලා ඇමරිකාව චෝදනා කරනවා. නමුත් ඇමරිකාව මුළු යුරෝපයේ වීදම් කරනා වගේ හතර ගුණයක් ඇමරිකාව යුද්ධයක් නැතත් වීදම් කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මිනිස්සු බය කරලා ඉන්න තියාගෙන හිටියොත් ලෝකේ පළවෙනිය වෙන්න පුළුවන්. ඇවිුණට උන් කොච්චර බයෙන් ඉන්නේ කියලා හිතන්න. කවුරු හරි ආයුධයක් තියාන ඉන්නවනම් ඒ කියන්නේ ඌ බයේ ජීවත් වෙන එකයි. සර්වඥාන්සේ අබේ මුද්‍රාවට පෙන්නේ අත් දෙක දිගහැරලා පෙන්නේ ඕම් බලපන් මගේ ඇති මොකුත් නැහැ. හැබැයි ඒ වෙනුවට සතිය තියෙනවා. ඒ නිසා බුදුන් වගේ අදහන්න ආරක්ෂක හමුදාවක් වගේ අදහන්න අනතුරකදී Tamanට පිහිට වෙන කල්යාණ මිත්‍රෙක්සේ අදහන්න මුලයි යගයි දෙකයි හිටියොත් මැද මොකා හිටියත් බය වෙන දෙයක් නැහැ කියලා අදහන්න ආන්නේ විදිහට මේ සතිය මුලට ගන්න සතිය තමයි මේ භාවනා මධ්‍යස්ථානට අපි උගන්වන්නේ අගට හදිස්සියවිලා උදව් කරන සතිය තමයි එදිනදා ජීවිතයේ සතිය පවත්වනවා කියන්නේ ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සතිය අඳුරලා දෙන්නේ එතකොට අපෙන් තේරෙයි කලබල වෙලාක සතිය ඉබේම ඇවිල්ලා කාරණාවට ඉදිරිපත් වෙනකොට උඹ ඕකට තමයි මම කලින්ම සීවි යොදවලා තිබුණේ හරි. දැන් ඔන්න බලය අරන් කටයුතු කරන් කිව්වොත් මුල සතියක් තියෙනවා. අග සතියක් තියෙනවා. මේ දෙකට මැදි වෙන කෙලෙස් නිකන් හරියට චිරිපනිනවා. මිරි කරනකොට චිරිපනිනවා. මේ බලේ නැති වෙලා යනවා. ඒ නිසා යෝගාවචරයට හිතනද මේක තමන්ගේ ගුරු හමුරෝ භාවනා කරයි කියලා තමන්ට ලැබෙන්නේ නැහැ. දන් දුන්නයි කියලා ලැබෙන්නේ නැහැ. පොත් පාඩම් කරයි කියලා ලැබෙන්නේ නැහැ. මේක අපේ බුදුහාමුදුරෝ සරුවඥයි වට ලැබෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරු සරුවඥම භෝග කරලා බලපන්. කරලා මේ කෙලෙස් වලට පහර දෙන්න බලපන්. පහර දුන්නාට පස්සේ නැවත සතිය පිහිටුන හැටි බලපන්. ආන්නේ ටික මැරෙන්න ඉසලා හයිය හති තියෙනලා කරගෙන තිබුණ නැත්තම් අපිට මරණ වේලාවේදී පශ්චාත්තාප වෙලා ශෝකාන්තෙත් තමයි මැරෙන්නේ. ඒ නිසා භාවනා කරන ඔක්කොටම මම හිතන්නේ සතිය මුල් සතිය පිහිටියත් අර කෙලස් වලින් බල කෙලස් බලේ කැඩුනට පස්සේ නැවත සතිය පිහිටනලාදී සමාදන් වීමේ ගුණයට මම කියනවා සුද්ධ විපස්සනාව කියලා. මුලින් කියන සතියේට මට ඕනම් මම කියන්න කැමති එක සමත භාවනාව. සතිය පිහිටවන අපි දෙබේ කල අනුතරේදී පිහිට නැටි දන්නේ. අනුතරේ පිහිටවනවා නෙමෙයි පිහිටනවා. ආන්න එක සමාදන් වෙන එක විතරයි විපස්සනාදී අපි කරන්නේ. ඒ නිසා අපි අනුතරවට බය නැහැ. අනුතරක් එනකොට සැලෙන බවක් දානවා. වෙවුලන බවක් දානවා. පුළුවන් ද බලනවා මේ නාටකමේ කොතනකදී හරි නැවත සතිය ඇවිල්ලා පිහිටුවා ගත්තට පස්සේ අර බය අර ආතතිය පොඩි తాවකාලිකක් විතරයි. නැවත Tamanට තීරණ මේ අපි සතිය අමතක කරාට සතිය අපිව අමතක කරන්නේ නැහැ. එහි දෙයක් බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ විපතේදී සතුටේදී දෙකේම ඉන්න එකෙක් එක්කෙනෙක් සතිය. ඒ නිසා අපි නිතර සතිය සිහිපත් කරන්න ඕනේ. මම කල්යාණ මිත්‍රයෙක් කියලා සිහිපත් කරන මගේ වැඩ පෙන්වන්නේ අනතුරු වෙලාව. ඒ නිසා රජ්ජුරෝ ගිහිලා සිංහයාට බෙර ගහලා සිංහයා අවුස්සලා Tamangeම බලකඳුරේ හිටපු ඇත් සේනාව අස්සේනාව විසිරවන්න සකස් කරේ හිතලා නෙවෙයි. රජ්ජුරෝ බය නැහැ. රජ්ජුරෝ තනියතාවිට දුවනකොට වුණත් Tamangeම මංගලහති රාජයන් ගැලවෙන්න හැටි දන්නවා. ඊට පස්සේ රජ්ජුරෝ ගිහිල්ලා අතාරින්න රාත් මේ පසේ පුත්‍ර ජානවංශ කෙනෙක් ආවා. මේ ආරක්ෂා මාත්‍ය ලේකම් ගාවට යවන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ධානය බලන්න ඔබ වහන්සේ කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඔබ වහන්සේ දන්නවද කලාව? ඔව්. කියලා දෙතයිද? ඔව්. මට කියලා දෙන්නද? ඔව්. මොකද්ද කරන්න ඕනේ? අතැල්ලා වරේ යකෝ වතුට බෑපන් යකෝ.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 අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ ධර්ම දේශනාවට අරගෙන තිනවා. අපි දේශනා સમાප්ත කරන්න ඉස්සෙල්ලා මම කැමති පරිදි චාරිත්‍රාක් විදියට කාට හරි මේ දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමගේ ජීවිතයට අදාළ දෙයක් සම්බන්ධ හෝ සාකච්ඡාවක් මාර්ගෙන් කියන්න කරන දේක් ප්‍රශ්න කරන දේක් තියෙනවනම් ඉදිරිපත් කරමු. එහෙම නැත්නම් අපි ඒත්තාවතාචාදී කාථා සාජ්ජායනා කිරීමේ දේශනීය නැත්නම් දේශා බණ ශ්‍රවණයේ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඉස්සලා සාකච්ඡාව සඳහා කීතු දෙයක් තියෙනවද කියලා ආරාධනා කරන්නයි මම මේ වචන ටික පාවිච්චි කරන්නේ. ඒ සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි ඒත්තාවතාජාදී කාථා සජ්ජහායනා කිරීමෙන් අපේ